නැතුව අපිට සංසාරික විමුක්තියක් ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ. ස්ථීර සැනසීමක් ඇති කරගන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. නිවන් දකින්න දුක් නැති කරගන්න කරන්න ඕන දේකුත් තියෙනවා නොකරන්න ඕන දේකුත් තියෙනවා. අන්නේ කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් අපි හරියටම දැනගන්න ඕනේ. පිළිවෙත් ਵਿਚාරලා දැනගන්න ඕනේ. අන්න එහෙම දැනගෙන ඒවා දැනගත්තට විතරක් මදි කරන්න ඕන දේවල් කරන්න ඕනේ නොකරන්න ඕන දේවල් නොකරන්න ඕනේ. ආන් ඒ විදිහට හික්මෙන්න ඕනේ. අන්න එහෙම හික්මෙන් හික්මෙන්නේ කුමන මාර්ගයේද? නිවන් මාර්ගයේ. බෞද්ධයෙක් හික්මෙන්නේ නිවන් මාර්ගයේ. අන්න ඒ මාර්ගය ප්‍රායෝගිකව භාවිතා කළ යුත්තක්. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන සඳහන් කරලා තියෙනවා ඒක භාවිතා කළ යුතු මාර්ගයක් කියලා. ඉතින් ඒක මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඇත්තටම අපි කොච්චර ඒක භාවිතා කරලා තියෙනවද? මේ වෙනකොට මම කොච්චර වර්ධනයක් ඇති කරගෙන තියෙනවද? මේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේ බලාපොරොත්තු අපි හැමදාම මතක් කරනවා. ගෞරවනීය මේ ආයතනයේ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ නායක ස්වාමින් වහන්සේත් ඒ කාර්ය මණ්ඩලයත් එකතු වෙලා මේ වගේ ධර්මදේශනා මාලාවක් සංවිධානය කරගන්නේ අපිටත් ආරාධනා කරලා ලොකු අරමුණක් ඇතුව. ඒ ධර්ම කරුණු එකතු කරගන්න විතරක් නෙවෙයි. ධර්ම කරුණු එකතු කරගන්න අපිට පොත්පත් වලින් ලොකු පුළුවන්කමක් තියෙනවා. ඒක නරක දෙයක්ද? ඒක ඉතා හොඳ දෙයක්. නමුත් ධර්ම කරුණු එකතු කර ගැනීම විතරක් නිවන් දකින්න හේතු වෙනවද? ඒක අපි අපේ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන ඒවා භාවිතාවට ගන්න ඕනේ. ඒකින්දා නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියන දේ අපි දැන් ධර්මදේශනා හතක් පවත්වමින් සාකච්ඡා කරා. මූලිකවම කරන්න ඕන දේ මූලිකවම සිද්ධ වෙන දේ මොකක්ද කියලා සාකච්ඡා කරා. අපේ බලාපොරොත්තුව මොකද්ද? මාර්ග සිතක් පහළ කරගන්න. මාර්ග හිතත් එක්ක පහළ වෙන සමාධිය ඇති කරගන්න. ඒකට කියනවා මාර්ග සමාධිය කියලා. මාර්ග සමාධියට අංග 7ක් තව එකතු වෙනවා. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග හතත් එක්ක එකතු වෙලා හැදෙන ඔක්කොම එකට එකතු වෙලා හැදෙන සමාධිය තමයි මාර්ගසිත කියන්නේ. එතකොට ඒ දැන් නිවන් සිත මාර්ගහිත උපදින්නේ කොහෙද? අපි ළඟමයි. වෙන කොහෙවත් පොතකවත්වත් ඒක කරුණු එකතු කරලවක්වත් නෙවෙයි. ඒක එක හේතුවක් විතරයි. ඒකට ප්‍රායෝගිකව භාවිතා කළ යුත්තක් තියෙනවා. ඉතින් සම්මා දිට්ඨි කියන තැනේ ඉඳලා සම්මා සමාධි කියන අංග 8ම අපේ චිත්තඅභ්‍යන්තරය තුලින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළවල්. ඒවා උපරිම තලයක් දක්වා ක්‍රමානුකූලව අපි මොකද කරන්න ඕන? ටික ටික ටික ටික ටික ටික වර්ධනය කරගන්න ඕනේ. දැන් මේවා ගැන සාකච්ඡා කරලා ඉවරලා අද අපි සූදානම් වෙන්නේ අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරපු හරි අපූර්ව ක්‍රමවේදයක් අපි භාවිතා කරනවාද කියලා පරීක්ෂා කරගන්න මේ නිවන් මඟ සිත වඩන පින්වත් අය ප්‍රායෝගිකව භාවිතා කරන ක්‍රමවේදයක් සාකච්ඡා කරන්න. ප්‍රායෝගිකව භාවිතා කළ හැකි. මේ මේක අපි මෙහෙම කතා කරමු එතකොට අපිට හොඳට මතක හිටින හින්දා එන්න ලෑස්ති වෙලා ධර්ම ශ්‍රවණය කරන්න. මොකද කරේ අන්තිමට? එන්න ආසන්නයේම මොකද කරේ? නේද? එන්න ආසන්නයේම කරේ මොකද කරේ? ගැළපෙන ඇඳුමකින් සැරසුණා. නේද? ඊට කලින් අපිරිසුදු වෙලා තිබ්බ කය පිරිසිදු කරා. ඒකලා ගැළපෙන ඇඳුමකින් සැරසුණා. සැරසිලා මොකද කරේ? කණ්ණාඩියකින් ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා. බලලා මොකද කරේ? අඩුපාඩු තිබුණා නම් සකස් කරගත්තා. දැන් ওই වැඩේ කොච්චර කල් ඉඳන්ද? ඔය වැඩේ අපි කරන්නේ කොච්චර කල් ඉඳන්ද? දන්න කාලේ ඉඳන් කණ්ණාඩි වලින් බල බල ශරීරය සකස් කරනවා සහ ශරීරය අපිරිසුදු වෙන වාරයක් ගානේ පිරිසුදු කරගන්න. ඇයි ඒ? නැත්තම් තවත් අපිරිසුදු වෙනවා. ඒ විතරක් නෙවෙයි පාරේ බහලා යන්න බැරි තරම් ගඳ තමන්ටත් කරදරයක් වෙනවා අනුන්ටත් කරදරයක් වෙනවා දෙදෙනාටමත් කරදරයක් වෙනවා නේද ගඳ වැඩි වෙනවා ගඳ එකතු වෙනවා විතරක් නෙවෙයි නොයේකුත් රෝගාබාධ ශරීරයට හැදෙනවා මොනවාද කිව්වේ තමන්ටත් කරදර වෙනවා අනුන්ටත් කරදර වෙනවා දෙගොල්ලන්ටම කරදර වෙනවා ගඳ වැඩි වෙනවා ගඳ එකතු වෙනවා සහ නේද? ලෙඩ රුක් වලට තව බොහෝ දේවල් සිද්ධ වෙන්න හේතුවක් වෙනවා. ඒකින්ද අපි මොකද කරන්නේ? හැකි ඉක්මනින් අපිරිසිදු වෙන වාරයක් වාරයක් ගානේ මේ කය පිරිසිදු කරනවා. ඒක නම් කවුරුවත් කාටවත් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි. අපිට තියෙන්නේ ජීවිතය කියලා ගත්ත අපේ ජීවිතේ කයකින් විතරක් තියෙන කයක් විතරක් තියෙන එකක්ද? නෑ. ඊට අමතරව තව අපිට තියෙනවා සිතක්. මේ දෙකෙන් වැඩියෙන් ප්‍රයෝජනේ වැඩියෙන් ප්‍රධාන වෙන්නේ කෝකද? කයද සිතද? සිත ප්‍රධානයි. නේද? සිත හැම දෙයකම ප්‍රධානයි. එහෙනම් කායික වැඩපිළිවෙල කියලා එකක් තියෙන අතරවාරේ තව චිත්ත වැඩපිළිවෙල මානසික වැඩපිළිවෙල කියලා තවත් වැඩපිළිවෙලක් තියෙනවා. ওই දෙකටම තමයි අපි කියන්නේ මේ පුද්ගලයාය සත්වයාය කියලා පනවගෙන තියෙන ওই දෙකම එකට කරලා. නේද? මලමිනියකට සත්වය කියන්නේ නේද? කය පිරිසිදු කරාට හිත පිරිසිදු කරපු කාලයක් එහෙම මතකද? නේද? කය පිරිසිදු කරාට හිත පිරිසිදු කරා මතකද? ඒකට වැඩි වුණාවක් එහෙම තියෙනවද දන්නේ හැම වෙලේම කය පිරිසිදු කරන්න අපිට වමනාවක් තිබුණාට හිත පිරිසිදු කරන්න ඒ තරම් වමනාවක් නැති පාටක් තියෙන්නේ. හිත පිරිසිදු කරන එක පැත්තකින් තිබ්බාවේ දැන් කය නම් කය අපිරිසිදු වෙන්නේ මොනවයින්ද? දාඩියෙන්, දූවිලි වලින්, ඇඹරෙන හැමේ කුණු වලින් නේද? ඒවයින් කය අපිරිසිදු වෙනකොට අපි ඉක්මනට හොදලා දානවා. සිත අපිරිසිදු වෙන්නේ මොනවයිද දන්නේ නැහැ. අකුසල් වලින් හිත අපිරිසිදු වෙනවා. අකුසල් වලින් හිත අපිරිසිදු වෙනවා. මේ කියන්න නම් හදන්නේ මොනවද? ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව ඒවා තමයි ඉතින් අකුසල්. එහෙනම් දරුවන්ට තියෙන ආදරය කුසලයක්ද අකුසලයක්ද? ඇයි ඒක හිමින් කියන්නේ? නේද? ආ බැඳීමල් ආසාවල් තියෙන ඒවා දරුවන්ට උනත් දරුවෝ නොදැක ඉන්න බැරිය ඉඩම් නැතුව ඉන්න බැරිය කුලමල ගෝත්‍ර ආදිය ගැන හැවිලි ඊළඟට ඒ වගේ දේවල් වැටෙන්නේ කුසල්ද අකුසල්ද එහෙනම් ඒවයිනුත් හිත අපිරිසිදු වෙනවා අපිරිසිදු වෙන හිත අපිරිසිදු වෙන්නම තියලා තිබ්බොත් කය අපිරිසිදු වුණාම නාන්නෙත් නෑ, ඇඟ හොදන්නෙත් නැතුව පුදිය ගත්තා. උදේ නැගිටිනකොට මොකද වැඩේ? දවස් දෙකක් එහෙම හිටියොත්. එහෙනම් කය පිරිසිදු කිරීම වාරයෙන් වාරය වාරයෙන් වාරය හරියටම වෙලාවට කරන්න ඕනද නැද්ද? එක දවසක් බැරි වුණොත් ඉවරයි. මොනම தත්වයක් තිබුණත් මොන ප්‍රශ්න තිබුණත් ඒ වැඩේ කරාද නැද්ද? කරා. මොන ප්‍රශ්න තිබ්බත් නේද? කොච්චර අසනීප තිබ්බත් උන්වතුර ටිකක් හරි අරන් කය පිරිසිදු කරා නේද? හිත පිරිසිදු කරන එකට නම් අපිට ප්‍රශ්නත් නැති වෙන්න ඕනේ අනිත් වැඩත් ඉවර වෙන්න ඕනේ නිදිමතත් නැති වෙන්න ඕනේ බඩගිනිත් නැති වෙන්න ඕනේ ඔක්කොම ඉවර වෙච්ච වෙලාවක තමයි ඔන්න සිත පිරිසුදු කරන්න නිකන් හරි කල්පනාවක් එනවා නම් ඉන්නේ එතකොට බලාගෙන ගියාම අපි මේ වැඩේ කරන්නේ නෑ කරන්නේ නැති හින්දා මොකද වෙන්නේ එන්නෙන්ද එන්නෙන්ද අපිරිසුදුකම් වැඩි වෙනවා. අපිරිසුදුකම් වැඩි වෙන්න වැඩි වෙන්න අපහසුකම් ඒකේ අකුසලයේ තියෙන ප්‍රබලකම් වැඩි වෙනවා. අන්න ඒකින්ද අකුසලය හඳුනාගෙන හිත පිරිසිදු කරන්න ඕනේ සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ. බුදුරජාන් වහන්සේ දේශනා කරා රාහුල හාමුදුරුවන්ට හැම වෙලෙම තමන්ගේ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම පිරිසිදු කරන්ඩ පිරිසිදු කරන්ඩ පිරිසිදු කරන්ඩ කියලා. ආන් එහෙම පිරිසිදු කරන්ඩ පිරිසිදු කරන්නේ කොහොමද කියලා දේශනා කරා. දැන් ඉතින් අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපි මීට පෙර ධර්මදේශනාවලදී සඳහන් කරා සාකච්ඡා කරා ආර්ය ශ්‍රැංග මාර්ගය උපදවාගෙන කොහොමද අපි හිත පිරිසිදුවම තියාගෙන කටයුතු කළ යුතු ක්‍රමවේදය මොකක්ද කියලා. දැන් අද හදන්නේ මගේ தত্ত্বය මොකක්ද කියලා බලා ගන්න ක්‍රමය. දැනට මගේ தত্ত্বය මොකක්ද කියලා බලා ගන්න ඕනේ. යම් කෙලෙස් ධර්මයක් ඉපදිලා ඒක වචනයෙන් පිටවෙන්න නම් ඒ කෙලෙස් ධර්මය ප්‍රබල වෙන්න ඕනද නැද්ද? යන්තම් තරහක් එනවා කියලා හිතන්නකෝ. තරහක් ආවට අපි කාටවත් කියන්න යන්නේ නැහැ. හැබැයි ඒක එන්නෙන් එන්නෙන් ලොකු වුණොත් පිරිසිදු කරන්නේ නැතුව මොකද වෙන්නේ? බයින මට්ටමට එනවා. නේද? බයින මට්ටමට ආවට පස්සේ තවත් ඒ තරහ වැඩි වුණොත් එහෙනම් මොකද කරන්නේ? ගහන මට්ටමට යනවා. ආන් ක්‍රියාත්මක භාවයට යනවා. නේද? එහෙනම් ගහන මට්ටමට ගියා කියන්නේ පිරිසිදු කරන්නේ ශරීරය පිරිසිදු කරන්නේ දවස් 3ක් විතර හිටියා වගේ හරියට. ගඳ වැඩි වෙලා හොඳටම. නේද? එහෙනම් කයෙන් යම් වැරද්දක් සිද්ධ වෙනවා කියන්නේ අකුසලය හොඳට ප්‍රබලයි. වැඩි වෙලා ඇහෙන්න. වචනයෙන් වැරද්දක් වෙනවා කියන්නේ ඒත් යම් ප්‍රමාණයකට වැඩි වෙලා. හිතේ තරහක් එනවා කියන්නේත් අපිරිසිදු වීමක්මද නැද්ද? අපිරිසිදු වීමක්. එහෙනම් ඔය තුන් ආකාරයේම ගැන හිතලා සිතමයි පිරිසිදු කරන්න තියෙන්නේ. කාය කර්ම වෙන්නේ කයෙන් කරන ක්‍රියා. වැරදි ක්‍රියාවක් මගේ අතින් සිද්ධ වුණොත් යම් හේයකින් වැරදි ක්‍රියාවක් මගේ අතින් සිද්ධ වුණොත් මම මොකද කරන්න ඕනේ? අන්න ඒ ක්‍රියාව ආය සිද්ධ නොවන විදිහට වැඩ බලා ගන්න ඕනේ. හරිද උදාහරණයකින්ම තේරුම් ගන්න බලමු. කොයි හරි වෙලාවක තරහ ගිහිල්ලා ආදරය කරන අයට බැනලා නැද්ද? හරි. හොඳට ආදරය කරන අයට බැනලා තියෙනවා අපි. නේද? බැනපු ගමන් තරහට මොකද වෙන්නේ? අඩු වෙනවා. තරහ අඩු වෙච්ච ගමන් මොකද හිතුනේ? දුක හිතුණා. දුක හිතලා මොකද්ද ගත තීරණේ? ආයෙනම් මං කවදාක්වත් ඔය වගේ ඒවා කියන්නේ නෑ. කියන්නේ නෑ කියලා තීරණය ගත්තද නැද්ද? එහෙනම් ඒ මොකද්ද තීරණය ගත්තේ? වචනයෙන් අනිත් අයව රිද්දන්නේ නෑ කියලා ඔන්න තීරණයක් ගත්තා. නේද? එහෙම හැමෝම තීරණේ අරන් තියනව නේද? ඊට පස්සේ රිද්දුවෙම නැද්ද? හා. ඒක ඔක්කොම හේතු ඇතුව සිද්ධ වෙන දේවල්. ඔන්න ඔතන තමයි අපි මේ සුද්ධ කරගන්න හදන්නේ. ඕනෑ වෙලාවක අපි වැරද්දක් වුණාම පින්නත් නේ මොකද කරන්නේ? කල්පනා කරනවා ආය කරන්නේ නැහැ කියලා. ආය කරන්නේ නැහැ කියලා කල්පනා කරලා අදිෂ්ඨානිකුත් ගන්නවා. අරන් මොකද කරන්නේ? ඔව් කරන්නේ කියද්දීම කෙරෙනවා. ඇයි ඒ කියලා හොයාගන්න ඕනේ. නේද? දැන් තරහ ආදී අකුසලයන් තරහා, ඊර්ෂියා, ක්‍රෝධ, වෛර ආදී අකුසලයන් වල තියෙන එක ලක්ෂණයක් තියෙනවා. ඕනම අකුසලයක් එක තියෙන ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණ හතරක් තියෙනවා අනිවාර්යෙන් අකුසලයක් එක තියෙනවා. ඒ ලක්ෂණ හතර මොනවද? අනිවාර්යෙන්ම ඒවා. තව දේවල් තියෙනවා. ඒ කියන්නේ හැම අකුසලයක් එක්කම පෙරපසු නොවීම ඇති වෙලා නැති වෙලා යන චෛතසික ධර්ම හතරක් තියෙනවා. ඒවට කියනවා මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය කියලා. හරි? ඒක තේරෙන විදිහෙන් කියමුකෝ අපි. මෝහය කියලා කියන්නේ ඇත්ත වැහෙන ගතිය. හැම අකුසලයක් එක්කම ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය අපින් වෙලා යනවා. හැම අකුසලයක් එක්කම පාපයට තියෙන බය, ලැජ්ජාව කියන දෙකම නැති වෙලා යනවා. හැම අකුසලයක් එක්කම මොකද වෙන්නේ? හිත නොසන්සුන් වෙනවා. හැම අකුසලයක් එක්කම හිතන සංසුන් වෙනවා. දැන් මම මේ අතංගෙන් අහන්න යන්නේ අපි බොහෝම පරිස්සමෙන් හැදිච්ච අය නේද? හ්ම්. ලැජ්ජා බය ඇතුව හැදිච්ච අය නේද? ආ. ඇත්තටම ලැජ්ජා බය තියනවද? මොකද හාමුදුරනේ එහෙම අහන්නේ. අපි හොඳට ලැජ්ජා බය ඇතුව හැදිච්ච අය. ඒ වුණාට මම මේ අයගෙන් මේ අයට කියනවා මේ මූණ දිහා බලාගෙනම වෙන්න ලැජ්ජා බය නැහැ. මේ අය ලැජ්ජා බය නැහැ කියලා කිව්වා. අයියෝ ඇයි එහෙම කිව්වේ? මේ බලන්න හැම අකුසලයක් එක්කම ලැජ්ජා බය නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනාවේ තියෙනවා. නේද? එහෙනම් දරුවෙකුට තියෙන ආදරය කියලා කියන්නේ අකුසලයක් කියලා අපි තීරණයකට ආවා. තීරණයකට ආවා. එහෙනම් ඒකත් එක්ක ලැජ්ජා බය නැති වෙලාද නැද්ද? දරුවන්ට හෝ කාට හරි දැඩි ආදරයක් ඇති වුණා නම් හිතේ එතනත් ලැජ්ජා බය නැහැ කියලා මේ කියන්නේ. ඒක තේරුම එහෙනම් දරුවෙකුට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? දරුවෙකුට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? නෑ. බය වෙන්න ඕනද? නෑ බය වෙන්න ඕනේ නෑ. එහෙනම් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ වුණාට ධර්මයට අනුව බැලුවොත් දරුවෙකුට ආදරය කරනවා කියන්නේ අකුසලයක්. අකුසල් සිද්ධ කරනකොට ලැජ්ජා බය නෑ කියලා කියනවා. දැන් මේ පැත්තෙන් එහෙම කියනකොට අපිට අපෙන් දැන් අවන් අහුවේ මොකද්ද? දරුවෙකුට ආදරය කරන්න ලැජ්ජ වෙන්න ඕනද? නෑ නෑ නෑ මේක ඒකට ලැජ්ජාවක් වෙන්න ඕනේ නෑ. ඔන්න බලන්න අපිට නොතේරෙන දේවල් තියෙනවද නැද්ද? ඒකයි කියන්නේ අපි කුසලය අකුසලය හරියට හඳුනන්නේ නැතුව වාගේ දරුවා කියන කෙනා ඉදිරියේ මෝහය ඇති වෙන හැටි නම් හොඳටම පැහැදිලියි. මේ බලන්න මොහේ කියන්නේ ඇත්ත වැහෙනවා. අපේ හිතේ ස්වභාවය හොඳට අපි තේරුම් ගන්නයි මේ උත්සාහ කරන්නේ. මොකද අපේ හිත සකස් කරන වැඩපිළිවෙලක් ගැනයි කතා කරන්න යන්නේ. ඇත්ත කතා කරන්න ඕනද නැද්ද? ඇයි? මැරෙන්න ඉස්සෙල්ලා මේක හදාගත්තේ නැත්තම් මොනවා වෙයිද? ඔහේ ඉඳී ඉතින් උදේ පාන්දර ඉඳන් හැන්ද වෙනකන් අපි ඔහේ ඉඳී. ඉඳලා අන්තිමට මරණාසන්න මොහොත වෙනකොට ආය ඇහක් ආය කනක් ආය නාහයක් හම්බෙයි. නේද? දැනට වඩා වැඩි ඒවත් හම්බෙන වෙලාවකට. කොටක් හම්බ වෙනවා. කකුල් හතරක්ම හම්බ වෙනවා. නේද? මොනවා කරන්නද ඊට පස්සේ කකුල් හතරක් කරයි යන්නයි වෙන්නේ හැට මෙහාට. ඒකින්ද පරිසං වෙන්න වෙනවා. හිතේ ඇති වෙන අකුසලයන්ගෙන් ඒකින්ද අකුසල් තෝරගන්න ඕන හොඳට. අකුසල් වල ස්වභාවය දැනගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඒවෙන් බේරෙන්න. නැත්නම් කොහොමද පිරිසිදු කරන්නේ? කය පිරිසිදු කරේ දූවිලි වලින්, දාඩිය වලින්, කුණු වලින් හිත අපිරිසිදු කරේ අය අපිරිසුදු කරේ කුණු වලින්, දාඩිය වලින්, දූවිලි වලින් හිත අපිරිසුදු කරේ අකුසලයෙන්. අකුසලයෙන් හිත අපිරිසුදු කරනකොට හිත අපිරිසුදු වෙනවා අය කියලා අපි දන්නේ දන්නේ නැහැ. ඒකින්ද පිරිසුදු කරගන්න හම්බෙන්නේ නැහැ. මේ බලන්න මොන දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියද්ද. ඕනෑම මිනිස්සෙක්ගේ මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක්ගේ කටක තියෙන කේටය කෙල සෙම දත් කහට ආදිය අප්‍රසන්නද ප්‍රසන්නද? ප්‍රසන්න කවුරු හරි ඉන්නවද? නැහැ. ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක පරම ඇත්තක්. නේද? ආන් ඒක හින්දා කවුරු හරි කෙනෙක් අපිට ටොපියක් කටේ දාගෙන භාගයක් කාලා ඉතිරි ටික දුන්නොත්. කයිද? ඛණ්ඩ තියා අතර ගන්නවත් බෑ, පේන්නවත් බෑ එහෙම වැඩක්. නේද? හොඳටම විශ්වාසද? හොඳටම විශ්වාසද? අම්මලම කට්ටියක් ඉන්න තැන මම යහන්නේ. Tamange දරුවෙක් දුන්නොත් ආ ඔය කියන්නේ එඩිටර්ව කියනවා අපි නම් කනවා. <laughs> අන්න ඒ මොකද අපේ හිත අපේ හිතට ඒ අකුසලය අකුසලය කියන්නේ දරුවාට තියෙන ආදරය කියන ලෝභය. හරිද? මොකද කරේ? අර අප්‍රසන්න බව වහලා දැම්මා. වහලා දැම්මා. දැනෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. හරිද? ඔන්න ඔය ක්‍රමයටමයි රාගය කියන අකුසලය හැමුවේ අසුචිය ප්‍රසන්න දෙයක් බවට මිනිසුන්ට පත් වෙන්නේ. හරිද? අන්න ඒ අකුසලය හැමුවේ ඇත්ත සම්පූර්ණයෙන්ම වැහෙනවා. ඇත්ත සම්පූර්ණයෙන්ම වැහෙනවා. අන්න ඒ ඇත්ත සම්පූර්ණයෙන් වැහිලා වෙනත් දෙයක් පෙන්눔 කරන ගතියක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා මෝහය කියලා. හරියට කොයි වගේද? අර අස්සයන්ට පලන්දන කණ්ණාඩි වගේ. අස්සයෝ වියලි තනකොළ කන්න කැමති නැහැ. ඒකද මොකද කරන්නේ? කොළපාට කණ්ණාඩිය පලන්දනවා. එතකොට යාලට අර වියලි තනකොළ පේන්නේ කොළපාට. ඉතින් කන. ඇත්ත වැහෙනවා කියන්නේ ඒකයි. එහෙනම් ලෝකය හමුවේ සමහර දේවල් අකුසල් අපේ හිතවල ඇති වෙනකොට අපිට ඇත්ත වැහිලා යනවා දැනෙන්නේ නැතුව යනවා අරමුණු වෙන්නේ නැහැ හිතට ආවරණය වෙනවා හරි ඊළඟට බලන්න දරුවෙකුට තියෙන ආදරය කියන එකම ගමුකෝ අපි නේද? කවුරු හරි ස්ත්‍රියක් ඉන්නවා. එයාගේ මහත්තයා එයාව පළවෙනි වතාවට රවට්ටනවා. සමාව දෙනවා. දෙවෙනි වතාවටත් රවට්ටනවා. සමාව දෙනවා. තුන්වෙනි වතාවටත් රවට්ටනවා. සමාව දෙනවා. ඒත් අපි එයා දිහා බලලා මොනවා කියයිද? මෙයාට නම් මෙයාට නම් රවට්ටන රවට්ටන වාරයක් ගන්න මෙයා සමාව දෙනවා හැමදාම. මෙයාට නම් ලැජ්ජා නැහැ කියලා නේද? මෙයාට නම් කිසිම ලැජ්ජාවක් නැහැ. හ්ම් එහෙම කියනවා නේද? රවට්ටන රවට්ටන වාරයක් ගානේ නැවත විශ්වාස තියෙනවා නම් අපි කියනවා ලැජ්ජා නැහැ කියලා. එහෙම නේද? ජීවිතේ මේ වෙනකන් අම්මා තාත්තගේ ඉඳලම සහෝදර සහෝදරියෝ ඥාති මිත්‍රාදීන් යාළුවෝ හිත මිත්‍රාදීන් ආදී අය ගැන ලොකු විශ්වාසයක් තියාගෙන නොයෙකුත් බැඳීම් තියාගෙන කටයුතු කරාද නැද්ද? කටයුතු කරලා නැද්ද? තිබ්බ සියලු බැඳීම් තමන්ව රිද්දුවද නැද්ද? බලාපොරොත්තු වෙච්ච විදිහට කටයුතු කරන්නේ නැතුව වැඩ කරාද නැද්ද? පැවැත්වුවද නැද්ද? එහෙමද නැද්ද? එහෙනම් දැන් බොහෝ වාර ගානක් හැවටිලාද නැද්ද? හා හැවටිලා. නේද? හා. එහෙනම් සියලු බැඳීම් තමන්ව මේ වෙනකන් රැවැට්ටුවා නම් නැවත බැඳීමක් ගැන විශ්වාසයක් තියාගෙන ආදරයෙන් කටයුතු කරන්න ලැජ්ජ නැද්ද? දරුවෙක් ගැන තියෙන ආදරය කියන්නේත් එහෙම එකක්ද නේ? නේද? ආදරය කියලා කියන්නේ විශ්වාසයක් මාව රවට්ටන්න නැති වෙයි මට සලකයි මං කියන විදිහට ඉඳී නේද? මගේ කියලා විශ්වාසයක් ඇති කරගෙන ආදරයක් තියෙන. එහෙනම් දරුවෙක් ගැන තියෙන බැඳීමක් කියලා කියන්නේ නැවත රැවටෙන්න හදනවද නැද්ද? විශ්වාසයක් තියන්න පුළුවන්. කිසියම්ම සිතක ඇතිවන්නා වූ කිසිම බැඳීමක් ගැන විශ්වාසයක් තියන්න බැරි ඇයි? මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවද නැද්ද? හැම කෙනෙක්ගේම සිත්වල තියෙන සිතුවිලි වෙනස් වෙනවා. එහෙනම් තවත් කෙනෙක්ගේ හිතක ඇති වෙලා තියෙන ආදරයක් ගැන විශ්වාසය තියලා මේ පැත්තෙන් ආදරයක් ඇති කර ගැනීම අතීතයේදී කීසරයක් වැරදුනාද? කීසරයක් සිදුනද? කීසරයක් ඇඬුවද? නේද? එහෙනම් තවත් එවැනි විශ්වාසයක් බැඳීමක් ආදරයක් ඇති කරගන්න ලැජ්ජ නැද්ද? <laughs> එහෙනම් දරුවෙකුට තියෙන ආදරේ ඉදිරියේ අපිට ලැජ්ජාව නැහැ. ලැජ්ජ නැති හින්දා ආදරය කරන්නේ. ලැජ්ජ නැහැ මොකද කොතරවත් පෙරදුනා තවත් පෙරදෙන්නමයි හදන්නේ. කොතරවත් රැවටුනා තවත් රැවටෙන්නමයි හදන්නේ. එහෙමද නැද්ද? දැන් පිළිගන්නවද ඒ ලැජ්ජා නැතිකම අකුසලයක් එක්ක තියෙනවා කියලා? නේද? ලැජ්ජාව තිබ්බනම් අපි ඉක්මනට මොකද කරන්නේ? ඒක අයින් කරන්න කටයුතු කරගන්නවා. දැන් එහෙම නෑ මහා ලොකුවට කියනවා, තැන් තැන් වලත් කියනවා ගිහිල්ලා. මට එක දවසක්වත් අපේ ලොකු පුතාව දකින්න නැතුව ඉන්න බෑ අප්පා. ලැජ්ජා නැද්ද එහෙම ඒවා කියන්නේ? නේද? අහවලා මට මෙහෙම දේවල් කිව්වා කියලා අඬනවා. කවුරු හරි ගෙදර ආවම එයාටත් කියනවා. මෙයාලා මට සලකන්නේ නැහැ, මෙයාලා මෙහෙමයි කරන්නේ, මං කොහොමද කරේ කියලා අර බැඳීම් ගැන කතා කරනවා. නැද්ද නැද්ද? අකුසල් ගැන ඔච්චර වර්ණනා කර කර කතා කරගන්න ලැජ්ජා නැද්ද? නේද බුදුරජාන් වහන්සේ අකුසලයක මොහොතකටවත් අනුදැනව දාලාද? බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා නැති අයින් කරන්න බැහැර කරන්න නිවන් දකින්න නම් මෙන්න මේ විදිහට කරන්න ඕනේ කියලා ලෞකිකත්වය තියෙන බැඳීම් අයින් කරන්න කියලා හැම නිමේෂයකම බුදුරජාන් වහන්සේ දේශනා කරාද නැද්ද? නේද? එහෙම බුදුරජාණන් වහන්සේ ගැන අපි හැම වෙලේම කටයුතු කරන්න ඕනේ කුසල් වර්ධනය වෙන විදිහටද අකුසල් වර්ධනය වෙන විදිහටද බුදුරජාණන් වහන්සේ පේන තෙක් මානයක හෝ හිටිය තැනක යම් කිසි සලකුණක් හරි දකිනවා නම් අපි ඒකත් එක්ක අපේ හිතේ ඇති වෙන්න ඕන කුසල්ද අකුසල්ද? ජයශ්‍රී මහබෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා මොනවද ඉල්ලන්නේ? මොකද අර බාර වෙනවද මොකක්ද එකක් වෙ තියෙන්නේ වැඩක්? මොකද මේ පඳුරු ගැට ගහ කරන්නේ? කුසල් දෙILLන්නේ අකුසල් දෙILLන්නේ? අකුසල් දෙILLනවා ඇති තරම් අකුසල් දෙILLනවා. බාර වෙනවා කියන අර ප්‍රාර්ථනා බෝධිය කියලා එකක් ළඟට ගිහිල්ලා ඕකේ ඔළුව ගහගෙන ඉන්නවා ප්‍රාර්ථනා කරනවා නේද? හ්ම් මොනවද ඉල්ලන්නේම ළමයි ඉල්ලනවා කියලා ජයසිරි මහබෝධින් වහන්සේගෙන්. ලැජ්ජාව කියන එක නෑ නේ නෑ නෑ කොහොමවත් නෑ. නේද? නිකන් ලැජ්ජාව නෙවෙයි නේද? කිසිම ලැජ්ජාවක් නෑ. ඔන්න බලන්න මේ වාට අපේ තරුණ දරුවන් එක යන්නේ කවුද? වනමඩුවේ නායකත්වයේ උසුලන මාසයකට සැරයක් සිල් සමාදන් වෙන උතුරු සළුව දාගත්ත බණෙන්ම ජීවත් වෙන නේද? අපි කියන්නේ උපාසක අම්මන්ඩි කියලා. නිකන් කියන්න හොඳ නැහැ වයින් ඕනේ කියලා. <laughs> ඇයි මේවා දැන් නවතින්න ඕන කාලේ? ඔහොම කර කර කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අපි දැනගන්න ඕනේ දරුවන්ටත් ඒක කියලා දෙන්න. අකුසලය දුරු කරන්න ඕන තැන අකුසලයේ වර්ධනය කරන්න භාවිතා කරගන්න එක හරියන්නේ එහෙනම් දරුවන්ගේ ආදරය ඉදිරියේ අපිට ලැජ්ජාව නැහැ. නැවත වාරයක් මේ ලෝකයේ සංස්කාරයන් කෙරේ විශ්වාස තියන්නේ ලැජ්ජාව සංස්කාරයන් හින්දා අපි පුදුම දුකකටපත් වුණා. ඒවා හැම වෙලෙම බිනි බිනි ගියා. නැති වෙලා ගියා. paludu වුණා, කැඩුනා, විශ්වාසය තියන්න බැරි වුණා. නේද? පේන්නේවත් නැති එකක් ආදරය කියන්නේ. පේන්නේ නැති දෙයක් ගැන කතා කරනවා. පේන්නේ නැති දෙයක් ගැන බලාපොරොත්තු වෙනවා. ආ හොඳයි. බය වෙන්න ඕනද කියලා අහන්නේ. දරුවෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනේද? නෑ ඕනේ නෑ. ඕනේ නෑ නේද? මොන මොනවට බය වෙනවද? දරුවෙකුට ආදරය කරන්න තියෙන්නේ. මගේ දරුවානේ මට ආදරය කරන්න බයයි. ඊළඟ ජීවිතයක් සකස් වෙන්නේ නැවත වාරයක් කොහේ හරි තැනක läගගන්නේ හාවෙක් වේයෙක් මීයෙක් ඉබ්බෙක් කුකුලෙක් නරියෙක් පෙරේතෙක් භූතෙක් නේද කොහේ හරි තැනක නැවත විඥානයක හට ගැනීමට හේතු වෙන්නේ මනෝ සංචේතනාවයි අපේ තුල ඇතිවන චේතනාව. චේතනාව අලෝභ අධේශ අමෝහ වුණොත් හරි යම් ප්‍රමාණයකට හොඳයි. ලෝභ දේශ මොහ වුණොත් ලේසි වෙන්නේ නෑ මොකක් හරි තැනක ගෙම්බෙක් වෙලා උපදින්නත් පුළුවන් බල්ලෙක් වෙලා උපදින්නත් පුළුවන් ඒ පවුලේ තැනක නේද? එහෙනම් මට නොදක ඉන්න බෑ කියලා ඇතුලෙන් මේ වෙනකොට ඇතිවන්නා වූ යම් ආදරයක් යම් බැඳීමක් යම් ආසාවක් යම් විජුකමක් කෑදරකමක් තියනවාද? ආන් එක මනෝ සංචේතනාවද නැද්ද? නේද? ආ එහෙනම් ඕක තියාගෙන ඉද්දි මලොත් මලාම තමයි. නේද? එහෙම එකක් තියෙද්දි මැරුණොත් මලාම තමයි. ලෝකයේ ඉන්න සියලු මිනිසුන් මේ මහ පොළව මහ පොළවේ තියෙන පස් ප්‍රමාණය තරම් කියලා දේශනා කර බුදුරජාණන් වහන්සේ මිය පිටට ගත්ත පස් ප්‍රමාණය තරම් ටිකක් තමයි නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ කියලා දේශනා කරා. මොකද මේකට ඇවිල්ලා ආවට පස්සේ ඇති කරගත්ත බැඳීම් අයින් කරගන්න බැරුව මැරෙන්නම හදනවා. ඔව්ද නැද්ද? එතකොට ඒ වගේ බැඳීම් තියාගෙන ජීවත් වෙන්න බය වෙන්න ඕනද නැද්ද? පොඩ්ඩ එහෙම වුණොත් ඉවරයි. පොඩ්ඩ එහෙම වුණොත් ලිස්සන තැනකින් ඇවිදගෙන යන්න බයද නැද්ද? බයයි. ඇයි ඒ වැටුනොත් ඉවරයි. නේද? එහෙනම් බැඳීම් හිතේ තියාගෙන ජීවත් වෙන්න ඊට වැඩිය බය වෙන්න ඕනේ. එහෙනම් දරුවෙකුට තියෙන ආදරය හැමුවේ බය වෙන්න ඕනද නැද්ද? බය නැතුව ආදරය කරනවද නැද්ද? දරුවෙකුට තියෙන ආදරය හැමුවේ ලැජ්ජා වෙන්න ඕනද නැද්ද? ලැජ්ජා වෙන්න ඕන. ලැජ්ජා නැතුව ආදරය කරනවද නැද්ද? ආ දැන් වැඩේ තේරෙනවා. එහෙනම් අපි මේ පුංචි ධර්ම කරුණක් ඔය අපි කතා කරේ ලොකු දෙයක් නෙවෙයි. අපි අකුසල් ගැන ඕනෑ තරම් කතා කරයි අකුසල සිත් ගැනත් කතා කරයි. අපි අකුසලයෙන් අයින් වෙලා ඉන්නවත් කියයි. හැබැයි ළඟම තියෙන අකුසලේ අපිට පේන්නේ පේන්නේ නැහැ. ඉතින් නිවන් දකින්නෙම නැහැ. අප්පෝ හාමුදුරුවෝ නම් හරිම අසත්පුරුසයි අපිට නිවන් දකින්නෙම නැහැ කියලා සාප කරා. එහෙමද? <laughs> නෑ කතාව ඒකයි නේද? මේවා අයින් කරන උත්සාහයක් එන්න ඕනේ අපේ අතුලාන්තේ. මේවා හඳුනගන්න ඕනේ. ඔය හැම එකක්ම හින්දා හිත සංසුන් වෙනවාද නොසන්සුන් වෙනවාද? භාවනාවක හිත තියන්න කියලා මාසෙකට එක සැරයක් ගියා පන්සලට. ගිහලා ඕපදූපටික්කුත් කතා කර කර ඉඳලා නේද? එහෙනම් දැන් භාවනා කරමු කියලා ඉඳගත්තා. ඉඳගත්තා එක පැත්තකින් වැක් කරනවා නිදි මතේ. නේද? අනිත් පැත්තෙන් වැක් කරුන්නේ නැත්තම් මොකද වෙන්නේ? පෙරහැර එනවා වාගේ පරණ ඔක්කොම එනවා නේද? කියන්නත් බෑ කාටවත්. අනිත් අය බලනකොට භාවනාත් කරනවා. මාත් ඉතින් ඔහෙ හිටියා. නේ. ඉඳලා ටිකක් යනකොට ඉන්නම බෑ. ඒකක්වත් දීලා එන්නම් කියලා ගිහිල්ලා අනිත් අය එනකම් මං ඔහෙ ඔහෙ හිට මෙහෙට වෙවි හිටියා. කරු නැති භාවනාවකුත් නැහැ. ඊට පස්සේ හැන්දෑවේ සමිතිය. නේද? මාසයකට මාසයකට එක දවසක් තියෙන සිල් දවස ගෙවිලා ගිය හැටි. ඊට පස්සේ අනිත් දවස් 29ම ගෙදර බොහෝ දෙනාට භාවනාවක් කරන්න වෙලාවක් තිබුණත් gederedi නම් කෙරෙන්නෙම නැහැ. ඉතින් නිවන් දකිද? නෑ. නේද? ඊටා ගැඹුරෙන් අපි අපේ පැත්ත තෝරා ගන්න දවසක් එන්න වෙනවා. යම් දවසක අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අපිරිසිදු වෙන හිත අපිරිසිදු වෙනකොට අපිරිසිදු වෙනවා කියලා දැනගන්න. ඒකේ පළවෙනි පියවරක් විදිහට අපිට මේ වෙනකොට පුළුවන්කම තියෙන්න ඕනේ පින්වත්නි කයෙන් කරන වැරද්දක් වුණාම වචනයෙන් කරන වැරද්දක් වුණාම හිතෙන් කරන ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී තරහ ආදී දෙයක් මගේ හිතේ ඇති වුණාම මෙන්න මේ වගේ වැඩපිළිවෙලකට එන්න ඕනේ අයියෙන් වහිනවා වහින වෙලාවක ගේ තෙමෙනවා වහලේ මං ඒ වැස්සෙම යනවා දුරට කියලා හදන්න නෑ මොකද කරන්නේ බේසමක් හරි මොකක් හරි තියලා බේර ගන්නවා එදාට නේද? බේරගෙන දැන් පායනවා හොඳටම. දැන් ඉතින් මොකට හදනවද? දැන් තේරෙන්නේ නැහැනේ. ඒ වුණාට හදා ගන්නවද නැද්ද? ඇයි හදාගන්නේ? ආය වැස්සොත් අනිවාර්යෙන් තෙවෙනවා කියලා අපි දන්නවා. හොඳට මතක තියාගන්න ඕන ওই උදාහරණය. හ්ම්. තෙමෙන වෙලාවට හැදුවේ නැතුණාට තෙමෙන් නැති වෙලාවට ඉක්මනට ප්‍රතිකාර කරගන්න ඕනේ. මොකද නැත්නම් ආය වැස්සොත් ආය හැදෙනවා. හොඳටම තරහා ගිහිල්ලා මං කාට හරි බැන්නා. ආදරය කරන කෙනෙකුට බැන්නා. තරහා අන්නේ තරහා ඇවිල්ලා තියෙන ලාව හරියට වැස්ස වගේ. හරිද? බැන්න එක හරියට නිකන් තෙමිච්ච සිදුර වගේ. හරිද? සිදුර තිබ්බ හින්දානේ තෙමුනේ. දැන් පෑවුවා. දැන් වහින්නේ නැහැ. ඒ කියන්නේ දැන් බැන්නට පස්සේ තරහ නැහැ. තරහ කියන වැස්ස දැන් නැහැ. නේද? දැන් ඉතින් මොකට හදනවද අර සිදුර? දැන් හිතාගෙන ඉන්නේ ආයෙ බයින්නේ නැහැ කියලා. හැබැයි ආයෙ වැස්සොත් <laughs> ආයෙ වැස්සොත් එවෙනවා වාගේ අර සිදුර වැහුවේ නැත්තම් මොකද වෙන්නේ? නැවත තරහා ගිය වෙලාවට ආයෙ මම මොකද කරන්නේ? තරහා ගියත් බනින්න නැති தත්තෙට මගේ හිතපත් කරගන්න ඕනේ. ආයෙ තරහා යන්න ඉස්සෙල්ලා. අම්මා මැරෙනවා. මැරෙන්න තරම් දුක හිතෙනවා. ලොකු පීඩාවක් එනවා. මානසික ලොකු පීඩාවක් එනවා. වැඩක් කරගන්න බැරි වෙනවා. හානියක් වෙනවා. දැන් ටික ටික ටික ටික අඩු වෙලා යනවා කාලයක් යද්දී. තාත්තා තාම ඉන්නවා. මොකද කල්පනා කරන්න ඕන? තාත්තා මැරෙනකොටත් අර වින්දා වාගේම දුක් විඳින්න වෙනවා මට එහෙනම් ඊට ඉස්සෙල්ලා මම එහෙම දුක් ඇති නොවන විදිහට මගේ හිත සකස් කරගන්න ඕනේ සකස් කරගන්න ඕනේ අර සිදුර වහගන්න ඕනේ නේද හැමදාම අපි එක්කෙනෙක්වත් කැමැත්තෙන් වැරදි කරනවද? ඉතල මං අහන්නම්කෝ. වැරදි කරනවද නැද්ද? වැරදි කරනවා නෙවෙයි වැරදි කේරෙනවා. නවත්ත ගන්න උවමනාව තියනවද නැද්ද? තියෙනවා. ආන්න වැඩි. නවත්ත ගන්න උවමනාව තියෙනවා. නවත්ත ගන්න පුළුවන්කම නෑ. ඇයි ඒ සිදුරු වහන්නේ නෑ? වහලේ තියෙන සිදුර වහන්නේ නෑ නේද? එමන වෙලාවට හරියට උවමනාව තියෙනවා නවත්ත ගන්න. වැස්සේ ඔක කරන්නේ බෑ. එහෙනම් තමන් අතින් කයෙන් වැරද්දක් වුණාම පින්වත්නි කල්පනා කරන්න ඕන විදිහක් තියෙනවා. මගේ අතින් ප්‍රාණඝාතයක් වුණා, මధుරෙක් හරි මැරුණා මගේ අතින්. මගේ නිින්දත් කඩලා, කනවටේ කුරුකුරු ගාලා, නේද? මගේ තරහ වැඩි වෙලා මගේ අතින් මధుරවා මැරුණා මම මරන්නේ නැහැ කියලා හිතාන් හිටියද? එහෙනම් දැන් මේ වෙලාවේ නම් මං ආයෙ මරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට අර වගේම තත්ත්වයක් આવොත් ආයෙ මගේ අතින් මැරෙනවා. අන්න ඒ වගේ தත්වයක් එනකොට මැරෙන්නේ නැති විදිහට මම මගේ කාය කර්ම පිරිසිදු කරන්න ඕනේ. හිත ප්‍රබල කරගන්න ඕනේ. ඒ සඳහා මෛත්‍රිය එහෙම වර්ධ මෛත්‍රියේ අඩුවයි. නේද? අකුසලයේ ප්‍රබල වෙනකොට මගේ හිතේ මෛත්‍රියේහි අඩුවක් වුණා. නේද? ඒකින්ද අකුසලය වැඩිච්ච ගමන් අර ඇත්ත ඔක්කොම අපි ඉස්සලා කතා කරා වගේ ඇත්ත ඔක්කොම වැහිලා ගියා. එහෙනම් මගේ ඒ අකුසලය ප්‍රබල වෙන්න නොදී මොකද කරන්න ඕන? කුසලය ප්‍රබල කරගන්න කටයුතු කරන්න ඕනේ කියලා තමන් මොකද කරන්න ඕනේ? එහෙනම් මගේ මෛත්‍රිය මදි. මම මොකද කරන්න ඕනේ? ඉක්මනට මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ. ඔන්න කෙනෙක් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරලා තීරණයක් ගන්නවා. මං ආය කවදාකවත් මේ වැඩේ කරන්නේ නැහැ. කවදාකවත් කරන්නේ නැහැ කියලා. අන්න එහෙම ඉන්න කෙනෙකුට ඊට අදාළ අවස්ථාවන් පරිසරය සකස් වෙනකොට දන්නේම නැතුව ඒ පැත්තට ඇදිලාම ගියා. දැන් ගන්න ඕන තීරණය මොකද්ද පස්සේ? එවැනි අවස්ථාවකදීවත් මට කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් මම සකස් කරන්න ඕනේ නැත්නම් ආයෙ වැස්සොත් ආයෙත් එනවා. නේද බං කිව්වේ මොකද්ද? වහලේ තියෙන සිදුර වහන්න ඕනේ නැවත වහින්න ඉස්සෙල්ලා. රාගාදී කෙලෙස් ධර්ම සිතට ඇති වෙන පරිසරයකටම ආව යවුනොත් මගේ අතින් නැවතේ වැරද්ද සිද්ධ වෙන්න පුළුවන් මේ වැරද්ද දිගින් දිගට සිද්ධ වුණොත් මහා භයානක දෙයක් මට වෙනවා විපාක ගොඩක් ලැබෙනවා ඒකින්ද මම මේක සකස් කරන්න ඕනේ කියලා ලහි ලහියේ මොකද කරන්න ඕනේ අසුභ ආදී භාවනා වඩමින් වේදනානුස්මති ආදී භාවනා වඩමින් ක්‍රමානුකූලව තමන්ගේ හිත සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ හරිද ඒ ඒ විදිහට කරාම අදකද දන්නේ නැහැ ඊයේ දවසේ නිකන්වත් හිතුණක් දන්නේ මගේ තරහ මට තරහ එන්නේ නැති හිතක් මං හදාගන්න ඕනේ. අනිත්‍ය භාවනාවට මින් දරුවන් ගැන ආදරය ඇතිලා පුංචි වචනයක් එහෙම එහෙම වෙනකොට දරන්න බැරි තරම් දුක් ඇති වෙලා ඉන්නවා දැන් මූණු කොරස් වගේ කරගෙන ඉන්නේ ගෙවල් වල. නේද? හොරෙන් ගිහින් අඬනවා. ලැජ්ජ නැද්ද අඬන්න? බෞද්ධ උපාසකයෝ උපාසිකාවෝ අඬනවද එහෙම? එතකොට දැන් කියයි හාමුදුරනේ අඬනවා නෙවෙයි. ඔය <laughs> අඬනවා නෙවෙයි ඇඬෙනවා. ආ ඇඬෙන්නේ නැති තත්යකට තමන්ගේ හිත පත් මොකද මේ ඇඬෙන්නේ? අනිත්‍ය සංඥාව නැති හින්දා වෙනස් වෙන එක දරා ගන්න බැරුවයි අඬන්නේ. මොනවා හරි දෙයක් වෙනස් වෙනකොට මං හිතුවේ නෑ මෙහෙම වෙනස් වෙයි කියලා කියලා අඬනවා. අය කවුරුත් මැරෙන්න ඕනේ නෑ අඬන්න. පොඩි වචනයක් එහෙම වුණා නැති. නේද? පිස්සුද නැද්ද? හොඳටම හොඳටම පිසු විකාරය වගේ. ඒක ඇයි මං එහෙම කියන්නේ නින්දා කරන්න ඕනේ ඒවා. කාටද නින්දා කරගන්න ඕනේ? Tamanට නින්දා කරගන්න ඕනේ. මට පිසු විකාරය වගේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අනිත්‍ය දේශනා කරලා මේ ලෝකයේ තියෙන සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා කියද්දී අනිත්‍යයි කිය කිය මං අඬනවා. එහෙනම් මං බුදුහාමුදුරන්ගේ දරුවෙක්ද? ඉන්නත්නි මේ ධර්ම දේශනා මාලාවම කලිනුත් කිව්වා ධර්ම කරුණු එකතු කරන්න කියන ධර්ම දේශනා මාලාවක් නෙවෙයි. තමන්ගේ ප්‍රායෝගික ජීවිතය පරීක්ෂා කර කර පරීක්ෂා කර කර මොකද කරන්න ඕනේ? පැහැදිලිවම ධර්මයේ තුලට ඇතුල් වෙන්න ඇතුල් වෙන්න කටයුතු කරන්න ඕනේ. හරි? ඒකින්ද තමන්ගේ කයෙන් වැරද්දක් වුණා නම් ආය සිද්ධ නොවන විදිහට අවශ්‍ය කරන මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. වචනයෙන් වැරද්දක් වුණා නම් ආය සිද්ධ නොවන විදිහට තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්න ඕනේ. මනසින් වැරද්දක් වුණා නම් ආය ඒක මොකද්ද මනසින් වෙන වැරදි? ඉන්නකොට මට ඊර්ෂ්‍යාව ඇති වුණා, ක්‍රෝධය ඇති වුණා, වෛරය ඇති වුණා, විතර්ක පහළ වුණා. නේද? තනියම පුපුරවුවා. තියන්නේ. තනියම පුපුරනවද නැද්ද වෙලාවකට? තනියම තරහා ගිහිල්ලා හරි අමාරුවෙන් ඉන්නේ. ආන්දර ගන්නවා මට තරහා ගියා. එහෙනම් ආය තරහා නොයන විදිහට මම මගේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියලා මොකද කරන්න ඕනේ? හැම වෙලේම අර සිහියෙන්ම ඉඳලා කයෙන් වැරද්දක් වුණා නම් ආය නොවන විදිහට මානසිකත්වය සකස් කරගන්න. දැන් අහයි කොහොමද හදන්නේ? කොහොමද ඉතින් එහෙම හදන්නේ? නේද? අන්න හරි. දැන් කයට රෝගයක් හැදෙනවා. මොකද කරේ? පැනඩෝල් බිව්වා. ආය ඉද්දාලේප ගෑවා. ආය දාන්න ගොඩ බෙහෙතක් කරගත්තා. සමහර දවස්වල අඩු වුණා. අඩු වුණ නැත්තම් මොකද කරේ? වෛද්‍යවරයෙක් හොයාගෙන ගියා. ඇයි මම මේක ගැන දන්නේ මම මේ ලෙඩේ ගැන මට හොයාගන්නත් බෑ බෙහෙත ගැන හොයාගන්නත් බෑ. කය ලෙඩ වුණාම නම් ඒවා ටික කරගන්න හොඳට දන්නව නේද? හිත ලෙඩ වුණා. දන්න ගොඩේ බෙහෙත කරගත්තා. දැනට දන්නවා අපි. තරහ ගියාම මෛත්‍රිය වඩන්න ඕනේ. කෙලෙස් ඇති වුණාම රාගාදී කෙලෙස් ධර්ම වලට අසුබේ වඩන්න ඕනේ. ඇඬුනොත් අනිත්‍ය වඩන්න ඕනේ. යම් දේවල් ගැන ගොඩක් ලෝභ ඇතිනොත් මරණානුස්සතිය වඩන්න ඕනේ. ඔන්න දැන් ටිකක් දන්න. ඔන්න එහෙම එකක් ආවා. තරහා ගිහලා කාට හරි ගහන මට්ටමටම ගියා. ඕන නැති වචනත් කිව්වා. දැන් මොකද කරන්නේ? ආයතරයක් ඒ ගානට තරහා ගියොත් ඒකම වෙනවා කියලා තේරුණා. දැන් මෛත්‍රිය එහෙම වැඩුවා. සමහර අයට හරි ගියා. සමහර වෙලාවට හරි ගියේ නෑ. දැන් මොකද කරන්න ඕනේ? වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න ඕනේ. කවුද වෛද්‍යවරයා? කල්යාණ මිත්‍රයා. ආන් ඒකටයි කල්යාණ මිත්‍රෙක් අවශ්‍ය වෙන්නේ. ස්වාමීන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. Tamanට වැඩිය ධර්මය දන්න කෙනෙක් හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන ගිහිල්ලා මොකද කරන්න ඕනේ? ලහි ලහියේම අහන්න ඕනේ. මට පාලනය කරගන්න බැරි මෙන්න මේ වගේ තරහක් මගේ හිතේ සැරෙන් සැරේනවා. සැරෙන් සැරේ මේ වගේ දෙයක් වෙනවා. මම දන්න සිල්ප ඔක්කොම දැම්මම්. ගොඩේ බෙහෙත් ටික බිව්වා හරියේ නෑ මේක හදාගන්න ඕනේ මේක හදාගන්න ඕනේ කොහොමද කරගන්නේ කිව්වහම අන්න කල්යාණ මිත්‍ර තමන්ට උපදෙසක් දෙයි මෙන්න මේ වගේ භාවනාවක් කරන්න මේ වගේ මෙනෙහි කිරීමක් කරන්න මේ වගේ වැඩ පිළිවෙලකට යන්න කියලා ආන් එහෙම වැඩ පිළිවෙලක් එහෙම දැන් තියෙනවද දන්නේ නැහැ. අපි උදේ ඉඳන් හැන්දෑ වෙනකන් ඔහේ ඔහේ ඈ එන්නේ මොකද්ද ආසාවක් ඒ පැත්තට යනවා. එන්නේ මොකද්ද තරහක් ඒක තල්ලු කරනවා. නේද? කාත් එක්ක හරි ගෙදරට කවුරු හරි එන්න නෑ මොනවද කියවන්නේ? අඳෝනාව කියවන්නේ ඔය කිව්වට. නේද? බලන්නකෝ මෙහෙමනේ මෙහෙමනේ ඉස්සර මෙහෙමනේ දැන් මෙහෙමයි අහවලාට මෙහෙම වෙලා මට මෙහෙම වෙලා ඔක්කොම කාගේ හරි අඳුනා කියනවා. අනිත් අයත් අහගෙන ආ ඇත්තද? නේද? ආ ඇත්තද? ඒක තමයි නේද කී කී ඉතින් ඔය මල විකාර කර කර ඉන්නවා මිසක් මේ අපේ හිතවල වැරද්ද ඕනෑම තත්වයක් යටතේ සන්තෝෂෙන් ඉන්න පුළුවන් ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? අපිට ඒක හම්බුන් නැද්ද මෙයා කියලා කතා කරගන්න ඕන දෙන්න තුන් දෙනා. නේද? ඈ ඒවයි සාකච්ඡා කරගන්න ඕන එකතු වුණාම. එහෙම නැතුව අහවලා අරහෙන් පැන්නෝ, මෙහෙන් පැන්නෝ, අරහෙන් ගියෝ, මෙහෙන් ගියෝ නේද? මේවා නෙවෙයි සාකච්ඡා කරන්න ඕනේ. අපි ගැනයි සාකච්ඡා කරන්න ඕනේ. මේ සිත පිරිසිදු කරන ආකාරය සාකච්ඡා කරන්න ඕනේ. ඒවා ඔක්කොම හිතක ඇති වෙන යම් අකුසල ධර්මයක් තියෙනවද? ඒ සියලු අකුසල ධර්මයන් අයින් කරන ක්‍රමය මොකක්ද කියලා ධර්මයේ තියෙනවා. එහෙනම් ධර්මයේ ගවේෂණය කරනවා කියන්නේ මොකද්ද? ආන් ඒවා හොයාගන්න ඕනේ. ධර්මයේ ගවේෂණය කරනවා කියලා කියන්නේ කාටවත්වත් කියන්න පුළුවන් විදිහට ධර්ම කරුණු ගොඩක් එකතු කරගෙන ඒකෙනුත් මාන්නයක් හදාගෙන ඉන්නවා සමහර අය. නේද මම දැකලා තියෙනවා. අය කතා කරොත් අය නෙවෙයි උපරිම එහා කතා කරනවා හැබැයි පොඩ්ඩක් තා මොහොතරම කේන්ති යනවා. හරිද? එහෙම වැඩක් නැහැ. අර වෙන ඒවා කතා කරනවට වැඩිය හැබැයි හරිම හොඳයි. හැබැයි ඒකෙන් විතරක් ඇති වැඩ නැහැ. ඉතින් තරහ වෙයිද දන්නේ කතාව ඇත්ත. නේද ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු වෙන්න ඕනේ. හැම වෙලේම පිරිසිදු කරගන්න ඕනේ හිත. අපිරිසිදුව සිද්ධ වෙන සිද්ධිය නැති කරගෙන පිරිසිදු කරගන්න ඕනේ. අකුසලයේ තියෙන භයානකකම ගැන අනුසය පරිඋත්තාන විතික්‍රමන වශයෙන් තියෙන මේ අකුසල ධර්මයන් අපේ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ ධර්ම දේශනාවේදී අපි සාකච්ඡාවට ගන්නවා. හරිද? එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මොකක්ද මගේ ළඟ තියෙන වැඩපිළිවෙල කියලා. එහෙම හොඳට තේරුම් ගත්තාම තමයි අපිට මේ උගුලෙන් ගැලවෙන්න නිවන් දකින්න කැමැත්ත උපදවා ගන්න ඕනේ. සම්දෙද්දිපාද ආදී කරන්න ඕන ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ ධර්ම දේශනා මාලාවේ ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදත් අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ පරීක්ෂා කර කර බල බල බල බල නැවත නැවත පිරිසිදු කිරීම නැවත නැවත පිරිසිදු කිරීම කියන කාරණාව තවදුරටත් සාකච්ඡා කළ යුතු තියෙනවා ඉදිරියේ සාකච්ඡා වෙනවා ඉතින් එහෙම උතුම් ධර්මයක් අපේ ජීවිතයට එකතු කරගන්න තමනුත් බණ අහලා අන් අයටත් ධර්ම දානයක් ලබා දෙන්න ඕනේ කියලා බොහොම සද්ධා සම්පන්නව පරිත්‍යාගශීලීව දායකත්වයේ දරපු මේ ඇත්තන් නිසාවෙන් යමෙක් බණ ඇහුවා නම් ඒ ධර්මයේ තුල ඒ අයට යමක් දැනුණා නම් හික්මුණා නම් අනාගත බොහෝ දුක් විපාක ලැබෙන්න තිබේවා අයින් වුණා නම් එහෙම සිද්ධ වෙච්ච වාරයක් වාරයක් වාරයක් ගානේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලබා දුන්න මේ අත්තන්ට පින් අනුමෝදනා වෙනවා. ඒ පින් එකතු වෙනවා. පින් උල්පතක් වගේ වෙනවා. එහෙමනම් බොහෝ පින් රැස් කරගත්ත මේ අත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම ඒ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ. අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු